ඒ නිසා ඊ타මත්ම වමනාවෙන් ඊ타මත්ම ඕනෑකමෙන් හිත එහාට මෙහාට දුවන්ට නොදී දොලට සුගණය කරන්න ඕනේ. එතකොට විශේෂයෙන්ම අපි දන්නවා කවදා හරි දවසක චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් තමයි අපිට මේ දුක්ඛාගත සසර ගමන නිමා කර ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේදී කලින් මේ දුක මේ දුක ඇති වෙන හේතුව මේ දුක නැතිවීම මේ නැති කරන මාර්ගය කියලා දැනුමක් වෙන්නට ඕනේ යම් වෙලාවකදී එහෙම දැනුමක් දැක්මක් නැතිනම් ඒ දැනුම දැකීම ඇති වෙන විදිහට ඉතාමත් නිවැරදිව මාර්ගයේ කියන ධර්මතාවයේ උපදින ආකාරය හෝ දැනගෙන තියෙනට ඕනේ. අපි කියමු පසේ බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙනකොට ඉස්සර වෙලා මේ දුක මේ දුක ඇතිවීම මේ දුක නැතිවීම කියන ධර්මතාව ටික හම්බ වෙන්නේ නැහැ. සමුතුන් වහන්සේලාට නුවණින් මෙනෙහි කරනකොට සම්මර්ෂණය කරනකොට අවස්ථානුකූලව හැබැයි මෙන්න මේ දුක මේ දුක ඇති වෙන හේතුව මේ දුක නැතිවීම මේ දුක නැති කරන මාර්ගය කියන නුවණ පහළ වෙලා දුක් නැති කරන ප්‍රතිපදාව උපදවා ගන්න සසර ගමන අවසන් කරන්නේ. ඉතින් අපි එතෙන්දි ගොඩාක් දුක ගැන ජීවිතයේ සතර ස්වභාවය කතා කරලා තියෙනවා. මේ ආයතනයන්ගේ පැවැත්ම දුකයි කියන එක දුකට හේතුව තණ්හාවයි ඒ තණ්හා උපාදානයෙන් නැති කිරීමෙන් සියලු දුක් නිරුද්ධ වෙනවා කියලා අපි කතා කරලා තියෙනවා නේද? එතකොට ඒක සුභාව. අපි මේ දුක පිළිසින දැකලා තණ්හාව දුරු කරලා නිවන දුකේ නිරෝධී සාක්ෂාත් වෙන විදිහට මාර්ගය වඩන්නේ කොහොමද කියන කාරණාව. එතනදිත් මම මතක් කළේ මාර්ගය ගත්තත් මාර්ගයේ තියෙන ගොඩාක් පරාසයන් ඒ කියන්නේ සතර සතිපට්ඨාන ඉඳලා ආර්ය ශ්‍රාණික මාර්ගය දක්වා බොජ්ජංග බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවා. ඒක විදර්ශනා ඥාන පිරෙන්නට ඕනේ, සත්‍ය විසුද්ධිය පිරෙන්නට ඕනේ. එතකොට හැබැයි මේ එකක්වත් අපි හිතලා කරන්න ඕනේ දේවල් නෙවෙයි, කෙරෙන්න ඕනේ දේවල්. එතකොට එතෙන්දී බුදුරජාණන් වහන්සේ බොහොම ශ්‍රේෂ්ඨ කොට පනවවදාන ධර්මයක් තියෙනවා ඒ සමහර මම මතක් කරන්නේ මේ පංච උපාදාන ස්කන්ධය ඇතිවීමත් නැතිවීමත් නොදක අවුරුදු 100ක් ජීවත් වුණ තේ ජීවිතයේ ජීවිතය පංච උපාදාන ස්කන්ධය ඇතිවීමත් නැතිවීමත් දැකලා එක දවසක් ජීවත් වුණත් වටිනවා කියනවා ඒකට හේතුවක් තියෙනවා ඒකට හේතුව තමයි මේ ලෝකයේ ඇතුලේ අපිට ඕනතරම් මෝනක් ඇති කරගන්න පුළුවන්. මෝඩකමක් ඇති කරගන්නත් පුළුවන්. නමුත් මේ ක්ලේශ අනුසය කියන ධර්මතාවයක් තියෙන මේ අනුසය කියන ධර්මතාවය දුරු කරන්න හම්බ වෙන්නේ ලෝකෙ තුල. මොකද අපි මේ ලෝකේ ඕනම කෙනෙක් මොනවා හරි දෙයක් ගැන නුවණක් හරි මෝඩකමක් හරි ඇති වෙන්නේ ඒ පිළිබඳ දැනුමක් දැකීමක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ මේ ස්පර්ශ ආයතනයේ උපන්නාම. උදාහරණයක් කිව්වහම ඇහෙන රූපය දැක්කට පස්සේ අපිට ඒ දකින රූපය අරගෙන අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා නුවණක් හරි නැත්නම් ඒක නිට්ටයයි සපයාත්මයි කියලා මූලකමක ඇති කරගන්න පුළුවන්. කාණ්ඩ සබ්දයක් නාසක ගන්ධයක් වගේ අරමුණු උපන්නට පස්සේ ඒ ස්පර්ශ ආයතන හය ඇතුළේ දැනුමක් ඇති කරගන්න පුළුවන්. නමුත් මේ ලෝකෙට කවදාවත්ම අනුශය ධර්මතාවයේ අනුශය කියන ධර්මය නැති වෙන්නේ නැති කරන්න බෑ. මොකද ඒකට හේතුව මේ ස්පර්ශ ආයතන හයේ ඇතුළත නෙමෙයි අනුශය කියන එක තියෙන ස්පර්ශ ආයතන හයේ දැනීමට දැකීමටව නොආපු පැත්තක තියෙන කෙලෙසය. ඒකයි දැන් ලෝකෝත්තර මාර්ගයෙන් ගෙවෙන්නේ අනුශය ධර්මතාව විතරයි. අනුශය ධර්මතාව ගෙවෙන මත්තම ඥාන දර්ශනයකට කියන නමක් තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ. එතකොට ඒක මෙහා ලෝකෙ තුල පවතින කිසිම නුවණකට අනුශය කියන ක්ලේශ අනුශය කියන ධර්මතාවයේ දුර වෙන්නේ නැහැ. අනුශය ධර්මතා හතක් තියෙනවා. එතකොට දික්ඛාංශය, විචිකිච්ඡාංශය, කාමරාගාංශය, පටිඝාංශය, භවරාගාංශය, මානාංශය, අවිජ්ජාංශය කියලා මේ වගේ අනුශය ධර්මතා හතක් තියෙනවා. එතකොට මෙන්න මේ අනුශය ධර්මතා ටිකක් දුරු වෙන විදිහට තමයි මේ ස්කන්ධයේ උදේ වෙන්නේ. ස්කන්ධයන්ගේ උදේ වේ. අපි මේ ගැන කතා කරමු. මොකද මේ ස්කන්ධයන්ගේ උදේ වේ අපි දැක්කහම අපිට හිතෙන්නේ අහුවහම ඒක එච්චර මහා ගැඹුරක් නෑනේ වගේ. නමුත් ඇත්තටම ගොඩාක් සීන් ගොඩාක් ගැඹුරින් හිතෙන දර්ශනය. එතකොට අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විදුලි ආලෝකයෙන් අසලොමක් සියක් වර පලාගෙන යන විදිහ විදුලකට වඩා සියුම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන. එතකොට මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දන්නා නුවණ තුලින් සම්පූර්ණ චතුරාර්ය සත්‍ය මේකේ මාර්ගය වැඩෙනවා නම් මාර්ගය වඩනවා කියන්නේ මාර්ගයක් වඩනවා කියන කාරණාව තුල තියෙනවා ඒ මාර්ගයේ වඩනවා කියන එකෙන් කරන්නේ මොකද දුක පිළිසෙන දකින කම ඇති කරනවා තණ්හාව දුරු කරනවා නිරෝධය කියන එක සාක්ෂාත් කරගන්නවා කියන කාරණා ටික තමයි කරන එකටයි මාර්ගය කියලා කියන්නේ. එහෙම නැතු වෙන මාර්ගය කියලා එකක් නැහැ. අපි සීලයක පිළිපුලා සමාධි වඩවල විදර්ශනා කරනවා කියලා මාර්ගය වඩනවා කියලා කිව්වත් හොඳට හඳුනා ගන්න ඕනේ මේ මාර්ගයෙන් කරන දේ මොකක්ද? මේ විදිහට මාර්ගයක් වඩනකොට මේ පංච උපාදාන ස්කන්ධය දුකයි මේ ලෝකේ දුකයි භවයේ දුකයි සතර දුකයි කියන කාරණාවේ අවබෝධයෙන් පුරවනවා. එතකොට මේ ලෝකයේ අරඹය යම්තාක් ආකාරයක අපේ මනසේ ඇලීමක් බැඳීමක් තියෙනවා නම් තණ්හා උපාදානයක් තියෙනවා ඒකම ගෙවනවා ටික ටික මේ අවබෝධය. එතකොට යම් දුකේ නිරෝධයක් තියෙනවා නම් දුකේ නැතිවීමක් තියෙනවා නම් ඒ නිරෝධය සාක්ෂාත් කරන එක තමයි මාර්ගයෙන් කරන්නේ. එතකොට මේ අනුශේ ධර්ම ගෙවලා මේ මාර්ගය වඩනවා කියන කාරණාවෙන් කරන්නේ ඔන්න ඔය ධර්මතාවතර පුරෝමය. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ගත්තාම ගැඹුරටත් වන සියුම් ස්වභාවයක්. ඒක කියන්නේ තූලං අනුන් කියලා. ඒ කියන්නේ තූල කියන්නේ මහා මහා අනුන් කියන්නේ සියුම්. සියුම් බව ඊටමත් මහා. සියුම් ස්වභාවය හරි විශාල ඒ කියන්නේ ලොකු සියුම් ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ සියුම් ස්වභාවය නිසාම තමයි ඔය ධම්මසංගන ප්‍රකරණවල වගේ ප්‍රකරණවල රූපය ගැන එතකොට රූපයේ විවිධ ප්‍රභේද ගැන එතකොට නාම ධර්ම ගැන චිත්තජයසික ගැන වෙන වෙන වෙන වෙනම කඩලා කඩලා කඩලා පෙන්නලා දෙන මේක නිබර කරන්නේ මම ඉස්සෙල්ලා මේ දර්ශනය ගැන කතා කරන්නම් ඊට පස්සේ අවශ්‍ය වුණොත් ප්‍රශ්න ලැබුණොත් අපි කතා කරමු එතකොට එතෙන්දී ස්කන්ධයන්ගේ උදේවැයේදී බුදුජානන් වහන්සේ කියනවා මේ ටික ඉගෙන ගත්තම සම්පූර්ණ මාර්ගයේ අපිට පිරෙනවා. පිරෙනවානේ මාර්ගය පුරවන්න පුළුවන් වෙනවා. දෙන්නේ කන බොන ආහාරය නිසා රූපය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික ඇති වෙනවා. නාම රූප දෙක නිසා විඥානය ඇති වෙනවා කියලා අවස්ථා කීයක් තියෙනවද? අවස්ථා තුනයි. පළවෙනි එක මොකද්ද? ආර්ය නිසා රූපයක් වෙනවා. දෙවෙනි එක ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා කියන සපතකින් නාම කියන ටික ඇති ඊට පස්සේ ඒ නාමය මේ රූපය මේ නාම රූප දෙකම උදව් කරගෙන ඊට පස්සේ ඇති වෙනවා විඥානය නැත්තම් ධර්මය. ඒක උදේ අවස්ථා තුනක් තියෙනවා. අවස්ථා තුනක්. ඔන්න ඔය අවස්ථා තුන අපේ ජීවිතයෙන් අපි දැනගන්න ඕන. අපි දැනගන්න ඕන. එතකොට කන කුණ ආහාරය නිසා රූපේ ඇති වෙනවා කියලා කියනකොට රූපේ කියලා කියන්නේ කන කුණ ආහාර නිසා රූපය ඇති වෙනවා කියන එක අපි කොහොමද දකින්නේ? රූපය කියලා ගත්තාම චත්තාරෝච මහ භූත චතුර්ණංච මහ භූතන උපාදාය රූප. සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්නා රූප. අපි ඔක චිත්ති වශයෙන් ගත්තහම ඇහැයි ඇහැට හම්බෙන රූප, කන කනට හම්බෙන ශබ්ද, නාසය ගන්ධ, දිව රස, කය පොට්ටබ්බ කියන මෙන්න මේ දස ආයතන ටික රූප ටිකට යනවා. ආහාරයෙන් සහ රූපය හැදෙනවා කියන කාරණාව. එතකොට වේදනා සංඥා චේතනා කියන චෛතසික ටික ඇති වෙන එකට කියනවා ස්පර්ශය නිසා නාම ධර්මය කියලා. එතකොට අපි රූපයක් සත්‍යයක් දැනගන්නවා දැන් මාගේ පෝෂ්‍ය දික්කය කියලා මොනවද දැනගන්නවා අනේ දැනගන්නවා කියන එක තමයි විඥානය කියන්නේ එතකොට මේ නාම රූප දෙක නිසා දැනගන්නවා කියන කාරණා එතකොට කොහොමද මේ දැනගැනීම හරහා අපිට මේ ආර්ය ශ්‍රැංග මාර්ගයට වැඩෙන්නේ කියන එක අපි පොඩ්ඩක් බලමු ආර්ය ශ්‍රැංග මාර්ගය නැත්තම් මධ්‍යම ප්‍රතිපදාව මේ ස්කන්ධයෙන් උදේවය කියන පොඩි දැනකින් වෙනවා කියනකොට ඒක ලොකු පරාසයක්. අපි හොඳටම දන්නවා නාමයන්ටත් යන්න බෑ රූපයන්ටත් යන්න බෑ විඥානම් මැජ්ජේ. එතකොට ස්පර්ශයන්ටත් යන්න බෑ ස්පර්ශ සංඥාන්ටත් යන්න නැතු විඥානම් මැජ්ජේ. අතීතන්ටට යන්නත් බෑ අනාගතන්ටට යන්නත් බෑ වර්තමානයේ නැදයි සැපපැත්තට යන්නත් බෑ දුක් පැත්තට යන්නත් බෑ උපේක්ෂාව මතයි කියන එතකොට සක්කාය අන්තයට යන්නත් බෑ සක්කාය සමුදයට යන්නත් බෑ සක්කාය නිරෝධය මතයි කියන මේක සිද්ධියක් තුළ ඕපික වෙන්නත් උනේ දැන් ඔය අවස්ථා තුනක්ම කතා කළා අපි ඔක අපුරු උපමාවක් කියන්න ඉස්සෙල්ලා උපමා අනුසාරයෙන් අපි පොඩ්ඩක් කතා කරමු පහුගිය පාඩකයේදීම කතා කළා මේ කතා කරන දේ තුළ කිසිම සිව් සිද්ධියක් ඔය කතා කරන වචන ටික නෙමෙයි. ඒ වචනය ඊට පස්සේ අපේ ජීවිතයට අදස කළාම අපි හිතාගෙන ඉන්න මේ මුළු ලෝකෙම හරියට කිසිම වෙහසක් බරක් නැතුව දිය වෙලා යනවා. හරියට අයිස් කැටයක් අරගෙන එළියකින් තිබ්බහම නොබෝ වෙලාකින් දිය වෙනවා වගේ අපි මෙච්චර ඇත්තයි කියලා හිතාගෙන මුළු ලෝකෙම දිය වෙනවා හරියට නිනවා තියෙනවා. ඒකද කිසිම වෙහෙසක් බරක් දුකක් නැතුව. තමන්ගෙන් තව කෙනෙකුටවත් තව කෙනකින් තමන්ටවත් දුකක් බරක් වෙහෙසක් නැති වෙන විදිහට. හරි. ඒකෙදි දැන් මම මුලින් මතක් කරන ස්කන්ධයන් විදිහේ ප්‍රධාන අවස්ථා තුනක් නේ. දැන් මම පොඩි උපමාවක් කියනවා. කියලා දෙනවා මෙන්න මේ ඉස්සෙල්ලාම මම කතා කරන උපමේය බලා ගන්න බොහොම පහසු උපමාවක්. තේරුම් ගන්න. උපමාව හොඳට දැක්සෙන්න උපමාව ගොඩක් පහසුයි. මම කිව්වේ දැන් අපි කවුරු ටීවී බලනවනේ ටීවී බලලා තියෙනවනේ එතකොට ටීවී එකක් ගත්තාම ටීවී එකක් කියන්නේ මොකක්ද කියන එක අපි ගත්තොත් ටීවී එකක් කියලා කියන්නේ රූප හදන මැෂින් එකක් රූප හදන යන්ත්‍රයක් ඒ යන්ත්‍රයම ඒ කියන්නේ අපි දන්නවා රූපවාහිනී විකාශන මධ්‍යස්ථානයකින් වැඩසටහනක් ඉදිරියව හරිනකොට එතකොට ඒක තියෙන්නේ තරංග වශයෙන් තරංග ස්වභාවය. එතකොට ඒක කියනවා චුද්ධ තරංග වගේ මත මත චුද්ධ තරංග කියලා. එතකොට ඒ සංප්‍රේක්ෂණ කුළුම වලින් මොකද කරන්නේ තරංග ස්වභාවයක් තමයි ස්වභාවය. ඒක සමහර විටක ගොඩාක් වෙලාවට පොළොවට තමයි ඒගොල්ලෝ යොමු කරන්නේ මොකද ඒ පොළොවේ හැපිලා ඒකේ විකාශන වේගය වැඩි නිසා. එතකොට ඔය ඒ විකාශනය කරන තැනක තියෙන්නේ ආලෝක තරංගය. ශක්ති ස්වභාවය, තරංග ස්වභාවය. එතකොට අන්න ඒ තරංග ස්වභාවයක් තියෙන තැනක එක් ඒවා අල්ලගෙන රූපයක් මවන්න පුළුවන් රූපයක් හදන්න පුළුවන් මැෂින් එකක් තමයි ටීවී එක කියලා කියන්නේ. එතකොට දැන් මේ අහසේ පවතින තරංග ස්වභාවය රූප විදිහටම තිබුණා නම් අපිට ඔහොම මැෂින් ඕනේද? ඕන වෙන්නේ නැහැ. ඕන වෙන්නේ. රූප වායනය කියලා කියන්නේ නිතරම රූප තමයි මේකේ වෑහෙන වැක්කෙන්නේ. රූප තමයි උපදේ. එතකොට මේක ඇත්තටම රූප වාහිනියට රූප බලන්න බෑ රූප හදන්න බුදුන. රූප හදන මැෂින් එකක් තමයි රූප වාහිනිය. එතකොට හොඳට බලන්න රූප වාහිනිය ඇතුලේ තියෙන රූප ටික. ගත්තාම ඒ රූප රූපවාහිනී tire ඇතුලේ පෙනෙන රූප අහස්සේ නැත්තම් අර සම්ප්‍රේක්ෂණ මධ්‍යස්ථානයේදී ඒ විදිහටම අපු රූපයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම රූප එනවද? එහෙම එන්නේ. එහෙම රූප කොහොමද? අර තරංගයක් තියෙන තැනක එතන එතන එතන එතන එතකොට ඒකට ගමන් කරන වර්ග සංකේතයක් තියෙනවා මම හිතන්නේ. ඒක ඒක එක ලයින් එකක් හොඳ බාරු කරනවා තව වෙන එකක් හම්බ වෙන්නේ. එතකොට ඒ වගේ හොඳට බලන්න තරංග ස්වභාවයක් තියෙන තැනක ටීවී එකකින් තමයි රූප කියන එකක් හදන්නේ. මොන පළවෙනි අතිය. ඒක. හොඳට දැන් අපේ ගෙදර තියෙන ටීවී එක මොන කරලා තියනවා තරංග එන එන වල්ලගෙන රූපත් හදනවා. හැබැයි අපි ටීවී එකට බැලුවේ නැත්තම් පේනවද අපිට? බෑ. මොකද පළවෙනි අවස්ථාව තමයි ටීවී එක නැමැති මැෂින් එකෙන් කරනවා මොකද්ද? රූප හදන එකක් ඕකම කරනවා ශබ්දයක්. දැන් ශබ්ද තරංගයක් තියෙනවා. ශබ්ද තරංගයක්. මේ ශබ්ද තරංග කියන ස්වභාවය අල්ලලා ශබ්ද රූප හදන මැෂින් එකක් තමයි ගුවන් විදුලිය කියලා කියන්නේ. එතකොට ඔන්න ඒ දෙකෙන් ඒ වගේ මැෂින් දෙකක් තමයි රූපාසන සද්ධාතන මැෂින් එකේ රූප ශබ්ද හැදුවා. හැබැයි අපි ඇහුවේ නැත්නම් අපි බැලුවේ නැත්නම් අපි දන්නේ නැහැ. එතකොට දෙවනි එක අපි ටීවී එක දිහා බලනවා. ගුවන් විදුලිය දිහා කන යොමු කරනවා වගේ මොන දැන් ටීවී එක දාලා තියෙනවා නමුත් අපි බැලුවේ නැත්නම් පේන්නේ නැහැ. දෙවනුවට මොකද කරන්නේ අපි ඒ දිහා බලනවා. බලනවා. ගුවන් විදුලිය දිහා කන යොමු කරනවා. ඊට පස්සේ තුන් වෙනුවට බැලුවට පස්සේ බලන රූපේ නරඹය අහවල් කෙන අහවල් දේ කියලා විස්තරකුත් අපි දැනගන්නවා නේ. රූපයෙන් රූප හදනවා ඊට පස්සේ ඒක දිහාවට අපි නැඹුරු වෙනවා බලනවා බැලුවට පස්සේ විස්තරයක් දැනගන්නවා. අපි ටීවී එකක් බලනවා කියන තැනක බලලා යමක් දැනගන්නවා කියන තැනක අවස්ථා තුනක් තියෙනවා නේද? විවේකයෙන් රූප හදනවා කියන එක නොකළා නම් අපිට අනිත් ඒවා මුකුත්ම කතා නැහැනේ. ඒක හැදුවත් අපි බැලුවේ නැත්තම් ඒත් බැන්නේ. එතකොට බැලුවොත් අපි ඒ ගැන විස්තරයක් ගන්න නැත්තම් දැනගන්න නැත්තම් ඒත් බැන්නේ. දැනගන්න ඕනේ. එතකොට තමයි අපි විස්තරයක් ගන්න. උන්න ඔය සිද්ධිය මතක තියාගන්න ඔය උපමාව අපි තව නිතර කරගන්න ඕනේ නිතර කරගමු. ඒ වගේ මේ ලෝකේ යථාභූත ස්වභාවය යතහ භූත කියලා කියන්නේ යම්සේ පවතීද එසේ ඇත්ත ඇති හැටි. ගත්තාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය යතහ භූත ස්වභාවය කියන බදන පංචමා භූත කියලා හඳුන්වන්නේ. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන අවකාශ ධාතු කියලා කියන පංචමා භූත කියන්නේ. එතකොට තාපත්‍යම වල කියන සුත්‍රාෂ්ටකය කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මෙන්න මේ සියුම් සියුම් රූප කලාප සමයක් තියෙන අෂ්ටමක රූප කලාප තියෙන මෙන්න මේ යථාර්ථයට ගත්තාම තාපත්තෙන් ගත්තා මේ භෞතික වස්තුවක පදාබිඳේ ගත්තාම මේක කෙරෝලටම ගියාම විද්‍යුතයක් තියෙන චලිතයක් තියෙන තරංගයක් තියෙන හරිද එතකොට අපේ මේ ඇහැ කියන්නේ පුරාණ කර්මය නැමැති කර්මයකට කර්මය නැමැති හේතුවකට ආහාරය කියන ප්‍රත්‍යයෙන් හැදුණු ඉන්ද්‍රියක් මේ ඇහැ. කන බොන බත් පාන් කවපු මුන්නට කියන ආහාරය නිසා තමයි මේ ඇහැ පවතින්නේ. කන බොන ආහාරය නිසා අපේ ශරීරේ නාපමස් දේ හැදෙනවා. එතකොට බලන්න මේ ඇහැ තුනක් සිම් සිම් සිරා කියනවා මේ ලේ අරගෙන එන කොටස් ඇහැට. ඇහි අවශ්‍ය පෝෂක ටික ඔක්කොම ලේ හරහා තමයි පවතින්නේ. එතකොට එහෙම නැත්තම් ආහාර නැත්තම් ඇහැ කියන එකක් පවතින්නේ කන නාසය දිව ශරීරය කියන එක පවතින්නේ. ඒතර කන බොන ආහාරය නිසා මේ ඇහැ හැදුවහම මේ ඇහැ හරියට කීවි එකක් වගේ. කීවි එකක් කියලා කියන්නේ ඔන්න ඔය මේ අවකාශ ධාතුවේ හැම තැනම විසිරලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශකින් සියුම් ධාතු ස්වභාවය ගත්තාම ඒ ධාතු ස්වභාවයට දිග රවුම් හතරක් කියලා එහෙම හැඩසටහනක් මුකුත් නැහැ ධාතුවට යථාර්ථය තරංග ස්වභාවය අන්න ඒ ස්වභාවය තියෙන තැනක රූප හදන්න හදපු මැෂිනක් තමයි මේ හැදෙන්නේ ඒ කියන්නේ මේ අපිට ඕන තරම් විස්තර කරන්න පුළුවන් රූප පේනවනේ. හැබැයි මේ රූප මේ විදිහට පෙන්වන්න පුළුවන් හැකියාව තියෙන්නේ මේ ඇහැට. මේ ඇහැට. මේ ඇහැ කියන්නේ රූප බලන්න තියෙන එකක් නෙවෙයි රූප හදන්න තියෙන මැෂින් එකක්. අපි හිතාගන්නේ ඇහැ කරන්න රූප බලනවා කියන එකට. අපි ඒක බලමු. ඈ එතකොට බලනවා කියන එකද ඇහැ කරන්නේ හදනවා කියන එකද කියලා. එතකොට මේ හැම වෙලාවෙම වෙන්නේ අවකාශ ධාතුව තුල රාශි වෙලා තියෙන මහ භූත ටිකට ආලෝකයේ වැටුනහම ඒ ආලෝකයේ පරාවර්තනය වෙලා මේ ආලෝක පරාවර්තනයක් තමයි මේ ප්‍රසාද වේලාවට එන්නේ හැම වෙලාවෙම. එතකොට ඒ වගේ ඒකයි දැන් ඔය වර්ණාවලියක දිහෙන් අපිට පේන්නේ දැන් හිරෙලි නිසා වැටෙන ආලෝකයේ යම් වස්තුවකට වැටුනහම කොළපාටට වස්තුවක් පේන්නේ අනිත් වර්ණය උරාගෙන කොළපාට විතර පරාවර්තනය දෙනසයි අපිට පේන්නේ. මේ වස්තුවට වැටෙන හැම ආලෝකයක්ම උරා ගන්නව නම් ඒ වස්තුව පරාවර්තනය නොකරන අපිට පේන්නේ. එතකොට අපිට මේ රූපයක් හැටියට හැට හදන්න පුළුවන් තැනක තියෙන්නේ සිව් මෙන්න මේ වගේ තරංග ස්වභාවයක් තියෙනවා. අපි ඒක තමයි. එතකොට මේ ඇහෙන් කරන පළවෙනිම දේ තමයි මොකද්ද? සියුම් ධාතු ස්වභාවයක් තියෙන තැනක රූපයක් හදනවා කියන්නේ. කන බොන ආහාර නිසා ඇහැ හැදෙනවා. ඇහැ නියෝජනය වෙනවා ආහාරය දක්වා. කන බොන ආහාරයේ තවත් පැතිකඩක් තමයි ඇහැ. ඇහැ කියන්නේ ආහාරයේ තව නමක්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහන් යම් කෙනෙක් කබලික ආහාරයේ පිළිසෙන් දැක්කොත් යම් සංයෝජනයකින් බැඳුණු පුද්ගලයා මේ ලෝකෙට එන මේ සංයෝජනයට මොකද ආහාරය පිටින් දැක්කොත් සම්පූර්ණ කාම භවයෙන් මිදෙනවා. කාම රාග සංයෝජනය අතහැරෙනවා. ඒ කියන්නේ රූපේ පිටින් දැක්කා යන තැනට යනවා. මේ ඇහැ කියන්නේ කන බොන ආහාරයෙන් හැදුණු ධර්මතාවය ඇහැ නිසා නම් මේ බඳු රූප හදන්නේ. ඇහි ස්වභාවය තමයි මේ විදිහට රූප හදන්නේ. ඒ නිසායි කනබුන ආහාරය නිසායි රූපය හැදෙන්නේ කියලා කාරණාවක් කියන්නේ. ආහාර කනබුන ආහාරය නිසා හැදෙනවා. එහෙන් මොකද කරන්නේ? තරංග ස්වභාවයක් තියෙන තැනක, ඒ කියන්නේ රූප කියලා යමක් මෙහෙමම තියෙන ඒ රූප දකින්න මෙහෙම හැකෝන හිතට කෙනෙකු රූප ගන්න පුළුවන්. නමුත් ඇහැ කියන ධර්මතාවයෙන් කරන්නේ මේ විදිහට රූප හදනවා කියන ධර්මතාවය. ආත්ම රූපය. හැබැයි දැන් ටීවී එකේ රූප හැදුවා වගේ ඇහැ නිසා මේ සුත්‍රාෂ්ටක මට්ටමේ කියන සියුම් සියුම් රූප කලාප තියෙන තැනක තව පැත්තකින් ගත්තාම දුක් දුක් දුක් දුක් උදා කියන තැනක ඇහි මොකද කරන්නේ මෙහෙම උදා එකතු කරලා සතහනක් හදලා හදලා දෙනවා රූපයක් හදලා ඊට පස්සේ දැන් ටීවී එකෙන් රූප හැදුවා පළවෙනි අවස්ථාව. වගේ කනගුණ ආහාර නිසා අපි දැන් රූපේ හදලා තියෙනවා. ඊට පස්සේ අපි ටීවී එක දිහා බැලුවේ නැත්නම් පේන්නේ නැහැ. ඒ වගේ දැන් මේ ඇහෙන් රූප හදලා තිබුණාට හිත ඊට අනුගතව උපන්නේ නැත්තම් රූප පේන්නේ ඒ හින්දා ඇහත් රූපයක් දෙක තියෙන තැනට හිත ඊට අනුගතව උපදිනකොට චක්කු විඤ්ඤාණය උපදිනකොට මොකද වෙන්නේ රූපේ පේනවා. මේ රූප දකින්නවා කියන දර්ශන කෘත්‍ය කරන්නේ හිතේ. ඇහෙන්නේ නෙවෙයි රූප දකින්න දර්ශන කෘත්‍ය කරන හිතට කියන චක්කු විඥානය කියලා. දර්ශන කෘත්‍ය කරන්නේ හිතෙන්. ඒ දර්ශන කෘත්‍ය කරන හිතට කියනවා චක්කු විඥානය කියලා. ස්පර්ශය නිසා නාම කියලා කිව්වනේ දකින. ඒ තමයි මේ ඇහැ කියපියක් කියන තැනට චක්කු විඥානය කරනකොට පෙනෙනවා කියන කාරණාව වුණා කියන ටික එකෙන් වෙනවා. ආහාරය නිසා රූපය හැදුව ස්පර්ශය නිසා පෙනීම වුණා කියන එකයි මෙකින් කියන්නේ. ඊට පස්සේ නාම රූප පත්‍ය විඥානං කියලා කියන්නේ. ආහාරයන් රූපයක් හැදුව හිත ඊට පැමුණු පැමිණෙන නිසා ස්පර්ශ නිසා පෙනෙන කම වුණා. ඊට පස්සේ ඒ රූපයත් රූපේ පෙනෙන කම දෙක නිසා දැනගන්න දැන ගැනීමක් වෙනවා කියන එකයි කියන්නේ. එහෙමද වෙන්නේ? අපිට නේද? හරි. මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ එකම එක කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ මෙතනදී මේ ස්කන්ධෙන් දිවය ගොඩාක් සිහින් කියලා කියන්නේ. අපිට පෙනෙන්න තියෙනවා ආපහු බැලුවාම අහකට ගියාම නෑ ආපෝ බලන වාරයක් ගන්න තේන්න තියෙනවා ඇල්ලුව තල්ලන්න පුළුවන් මේ කාරණා හිඳයි මෙහෙම ධර්මතාවයක් කිව්වට මොන විදියොත් විදිහටවත් අපේ හිත පිළිගන්න කැමති අපි හිතාගෙන ඉන්නේ අපි ඉපදෙන්න කලින් අපි මේ දකින විදිහේ රූප තියෙන ලෝකයක් තිබුණා මේ ගෙවල් දුරවල් ගොඩනැගිලි ගස් කොළන් තියෙන අපි දකින විදිහේ ලෝකයක් තියෙන තැනකට අපි උපත්ති වශයෙන් ආවේ ඒ තියෙන ඒවා එක්ක අපි ජීවත් වෙනවා ඒ ගොඩනැගිලි මේ ලෝකයේ තියෙද්දි අපි මරලා යනවා වගේ දැනකින් අපි හඳුනගෙන තියෙනවා. ඒකට හේතුවක් තියෙන්නේ චක්කු විඥානේ ඉපදුනාට පස්සේ අපි යම් වස්තුවක් දකින්නේ. අපිට දැකීමට එනකොට හැම වෙලෙම කලින් ඇහැ රූප දෙක තියෙන හින්දා අපිට හැම වෙලාවෙම දැනලා තියෙන තියෙන දෙයක් හම් වෙනවා වගේ නේ වෙලා තියෙන්නේ. අපිට ස්කන්ධය මම කියපෙක තේරුණාද? ඒ කියන්නේ දැන් මම මේ කුටුව දිහා චක්කු විඥානය උපන්නාම මට කුටුව දකින්න පුළුවන්. හැබැයි චක්කු විඥානය උපදින්න කලින් ඇහැයි රූපයේ දෙක තියෙන දෙක චක්කු විඥානය උපදින එතකොට මේ කියන ශේත්‍රයක දෙයක් දැක්කම තමයි අපිට තේරෙන්නේ. හැබැයි මේ ස්කන්ධයේ උදේවල ගන්න නුවණින් තමයි කියන්නේ නෑ ශේත්‍රය තදාගෙනමයි බලන්නේ. කියන දෙයක් බලනවා නෙමෙයි කියන්නේ. එතකොට අපි ඕක තව මෙහෙම උපමාවක් ගමු පොඩ්ඩක්. නිර්භෝ කියන එක ගන්න. නිර්භෝ කියලා කියන්නේ ඔය දඩුල් පෝරණයකට එහෙම ගෙන්දර දාලා දවස් දෙකක් තුනක් ගියාම නිමුවත් අර උඩින් දැල් දැල් නැගෙන ගතියක් තියෙන. නේද? ඒක නිර්භෝ ගතිය නිකන්. තරංග ස්වභාවය. හරි. ඒ නිර්භෝ ගතිය තියෙන තෙට මේ ඇහැ හරවන්න ඇහැ හරවපු ගමන්ම ඇහෙන් මොකද කරන්නේ? තග්ගල් ජලය වගේ රූපයක් හදනවා. තියෙන්නේ නිරුග ගතිය නිරුග ගතිය තියෙන තැනක ඇහෙන්නේ මොකද කරන්නේ ජලය වගේ රූපයක් හදනවා ඒ ඇහැයි ජලය වගේ රූපයයි දෙක තියෙන තැනට චක්කු විඥානය බැඳෙනවා හොඳට මතක තියාගන්න චක්කු විඥානය බැඳෙන්නේ නැහැ ඇහැයි තරංගයි කියන තැනකට ඇහැයි නිරුගයි අතරට නෙමෙයි චක්කු විඥානය බැඳෙන්නේ ඇහැ හරවන්නේ ඉතින්ලාම කොහාටද නිරුග ස්වභාවයටයි නිරුඹ ස්වභාවයේ තියෙනට ඇහැ හැදෙවුවම ඇහෙන් හදනවා මොකද්ද? අපි ජලය කියලා විස්තර කරන විද්‍ය රූපයක් හදනවා. රූපයක් හදනවා. ඒ ඇහැයි ඒ රූපයයි ජලය වගේ රූපයයි ඇහැයි කියන දෙන්න තියෙනට තමයි චක්කු විඤ්ඤාණය කියන්නේ. ප්‍රමුණව චක්කු විඤ්ඤාණයට ඒ රූපේ තේරෙනවා. ඒ වුණාම ආ වතුර වගේ කියලා අපි හිතනවා අපි කියනවා. කියනවා. එතකොට අපි ඇහැ අහකට ගත්ත ගමන්ම වතුර වගේ කියලා අපි විස්තරයක් කරපු වතුර වගේ කියලා පෙවුණු රූපේ ඉතුරු නැතුවම නැති වෙනවා. නැති වෙනවද නැද්ද? නැති වෙනවා. නැති වෙනවා. හුදට මතක තියාගන්න ඒ ඇහැමයි මේ. ඒ විදියටමයි ඒ නිරුඟ ස්වභාවයක් තියෙන ස්වභාවයමයි හැම තැනකම යථාර්ථය. ආයේ ඒ යථාර්ථය වෙනස් වෙන්නේ දෙවියන්ටත් එකයි, බ්‍රහ්මයන්ටත් එකයි, මිනිස්යන්ටත් එකයි, තිරිසන්ටත් එකයි යථාභූත ස්වභාවයේ පරමාර්ථමය ස්වභාවයේ එක එක්කෙනාට එක එක විදිහට වෙනස් වෙන යථාභූත ස්වභාවය එකම. අපි මෙහෙම කරලා උළුව ඇහැ හරවන්නේ අපි හැරෙවුවට පස්සේ දකින රූපයක් කියන තැනකට නෙමෙයි කලින් ඇහැ හරවන්නේ. ඇහැ හරවන්නේ අපි යථාභූත ස්වභාවය තියෙන තැනකට. තරංග ස්වභාවයක් තියෙන තැනකටයි එහා හරවන්නේ. එහා හරවනකොටම ඇහෙන් වේගින් හැද හරවපත් එක්කම හැද සටහනක් හදනවා. ඇහැයි මේ ඇහෙන් හදන වර්ණ රූපය කියන තැනට තමයි චක්කු විඤ්ඤාණය දැනෙන්නේ. එතකොට අපේ රූපයක් පේනවා. පේනකොට පේන රූපේ ආ මේකයක් මේක කරවල මේකයක් වෙන්න කියලා විස්තර කරනවා. හැබැයි අපි ආපහු යනකොටම මේ පේන සිද්ධිය, පේන රූපය ඉතුරු නැතුවම නැති වෙනවා. එතකොට ස්කන්ධයන්ගේ උදේවැයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කනගුණ ආහාරය නිසා රූපය හැදෙනවා කියන කාරණාවෙදි අපි කනගුණ බත්පාම් කවපු නොමෙර ටික කියන මේ ආහාරය නිසායි අපිට යන්තක් ඇහැ කියලා යමක් ඇහෙන් දකින රූප කියලා යමක් කියන මේ සියලුම රූප කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ ආහාරය හරහා මිසක ආහාරය දෙන්න කලින් අපි උපදින්න කලින් කියන රූපයකට උපන්නා කියන දැනකින් නෙමෙයි ආහාර නිසා රූපය හැදෙනවා කියලා බුදුරජාණන්සේ කියන්නේ ඒ නිසා එතකොට ස්පර්ශය නිසා නාම කියලා කියන්නේ හිත ඊට අනුගතව උපන්න නිසායි පේන්නේ කියන කාරණාව කියන්නේ නාම රූප දෙක නිසා විඥානය කියලා කියන්නේ. ඇහැ නිසා රූපයක් හැදිලා හිත උපන්න නිසා පෙවුනට පස්සේ යමක් දැනගන්න පුළුවන් වෙන්නේ කියන එකයි කියන්නේ. මෙහෙමයි යමක් දැනගත්තේ කියන එකයි කියන්නේ. අපි යමක් දැනගත්තම දැනගත් එකට දැනගන්නවා කියන මල් පෝච්චිය පැදුර කියලා යමක් දැනගත්තම දැනගන්නවා කියන කම සම්බන්ධ වෙලා තියෙන්නේ පෙනෙනවා කියන ධර්මතාවයට. පෙනෙනවා කියන ධර්මතාවය සම්බන්ධ වෙලා තියෙන්නේ ආහාරයෙන් හදපු රූපේට ආහාර නිසා රූපයක් හැදුව ස්පර්ශය නිසා පෙනෙනකම හැදුව නාම රූප දෙක නිසා දැනගන්නකම හැදුවා කිව්වහම අපි අපිම රූපයක් හදාගෙන හදාගත්ත රූපේ පෙනෙනකමත් හදාගෙන පෙනෙන රූපේ විස්තර කරනකමත් හදාගෙනයි පරිහරණය කරලා තියෙන්නේ කියන කාරණාවක් කියනවා. ඕකට කියනවා සංකතයි. සකස් කරගෙන මේ ඔක්කොම තියෙනවා. මේ ඔක්කොම සකස් කරගත් ඒවා. මේ ලෝකය කියලා කියන්නේ හේතුන්ගෙන් සහ ප්‍රත්‍යයන්ගෙන් හදාගත්ත දේවල්. ඉබේ තියෙන ඒවා එකක්වත් නැහැ. මේවා රූපයත් හදාගත්ත එකක්. පිළිනකමත් හදාගත්ත එකක්. දැනගන්නවා කියනකමත් හදාගත්ත එකක්. මේ හදාගත්ත නිසා හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච නිසා ඒ සංකත හැම දෙයක්ම අනිත්‍යයි. ඇයි ඒ සකස් වෙන්න හේතු වෙච්ච හේතු ටික ප්‍රත්‍ය ටික නැති වෙනකොට නැති වෙනවා. ඒක අනිත්‍ය වෙනකොට නිසා නෙමෙයි හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් යමක් සකස් වුණා නම් ඒ සකස් වෙන හැම දෙයක්ම අනිත්‍යයි. ඇයි ඒ හේතුව ඒ ප්‍රත්‍යය නැති වෙනකොට ඒක නැති වෙන නිසා අපි ගාව තියෙන මේ ඇහැ අනිත්‍යයි. ඇයි? කර්මය නැමැති හේතුව සහ ආහාර කියන ප්‍රත්‍යයෙන් හැදලා තියෙන නිසා ඒකක් නැති වෙනවා. ඇහැට පෙනෙන මේ රූපය නැති වෙනවා. ඇයි? ආහාරය නැමැති ප්‍රත්‍යයෙන්. ඇහැ ඇහැ කකබුන ආහාරය හැදලා තියෙන. ඇහැ නිසා මේ රූපය හැදලා තියෙන. ඇහැ ගත්ත ගමන් ඇහැ නැති වෙන ගමම මොකද වෙන්නේ? රූපය පිටක නැති වෙනවා. එතකොට මේ පිළිනවා කියන කම හැදලා තියෙන ස්පර්ශ ප්‍රත්‍යය. ස්පර්ශය කියන ප්‍රත්‍ය නැති වෙනකොට වෙනකම නැති වෙනවා. අපි යමක් දැනගන්නවා කියලා. දහස් විත්තියක් වහල කියන මොනවද විස්තරයක් දැනගන්න දැනගන්නවා කියන එක සකස් කරගත් එක හේතුන්ගේ ප්‍රත්‍යයන්ගේ මේ නාම රූප කියන දෙක හේතු ප්‍රත්‍යයයි. ඒ නාම රූප දෙක නිරුද්ධ වෙනකොට දැනගන්නවා කියන එක නිරුද්ධ වෙනවා. මේ වගේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආයතන හය හරහාම ගොඩ නැගෙන හැම අරමුණක්ම අවස්ථාවට සකස් කරගන්න දේවල් ඒක හටගෙන නැති වෙනකොට නැති වෙනවා කියන මොනක් මෙන්න මේ ටික හරියටම අපි ඉගෙන ගත්තොත් අපිට හම්බ වෙනවා දර්ශනයක් අපි දකින්ද පෙර දැන් නිර්වේ ජලය වගේ පෙනෙන එක ගන්නකො අපිට පේනෙනවා ජලය වගේ ආ වතුර කියලා අපි කතා කරනවා. නමුත් අපි දැක්කා අපි දන්නවා දකින්න පෙර තිබ්බා නෙමෙයි අපි. ඒ කියන්නේ ඇහැ පැත්තට හරවපු නිසාමයි ජලය කියන රූපයක් හැදිලා හිතේ අනුගත ඉක්මුණුකම හින්දා පෙනිලා ජලය කියලා අපි දැනගත්තා. අපි ඇහැ අහකට ගන්නකොට මොකද වෙන්නේ? රූපේ නැති වෙනවා රූපේ නැති වෙන නිසා ස්පර්ශය නැති වෙනවා, පිළිදකම නැති වෙනවා, පිළිදකම නැති වෙන නිසා දැනගන්නකම නැති වෙනවා. තේරුම් නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙලා තියෙනවා. හැබැයි ඒ ඇතුලේ තිබිලා කියනවා. ඇහැ රූපයේ දෙක පුරේ ජාතයි ඉස්සෙල්ලා උපන්. චක්කු විඥානේ පච්චය ජාතයි පසුව උපන්. පුරේ ජාතයි පච්චය ජාතයි කියන මේ ප්‍රත්‍ය ටික ඊට පස්සේ ඒක ඇතුලේ තියෙනවා. නමුත් මේ සිද්ධිය දිහා බලලා ආන් ඒ වගේමයි සිද්ධිය. එතකොට අපි කවදාවත් මේ ධාම මේ ආයතන ටික නිසායි ලෝකය හැදෙන්නේ. ආයතන ටික තුලයි ලෝකය කියන එක පවතින්නේ. ආයතන ටික නිරුද්ධ වෙනකොට ලෝකෙ නිරුද්ධ වෙනවා කියන දර්ශනය කවදාවත් අපි අහලා නැහැ හුරු පුරුදු කළා නැහැ. අපි හිතාගෙන තියෙන්නේ මේ ඇහැ කන දුන වශයෙන් ශරීරයේ මම කියන ආයතන ටික එන්න කලින් ලෝකයක් තිබ්බා. තිබ්බ ලෝකෙක ඇහැ අරගෙන අපි ජීවත් වෙනවා. ඇහත් එක්ක අපි නැරලා යන ලෝකේ තියෙන ඕකේ තැනක තමයි අනන්ත සංසාරෙන් හුරු කරලා තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? චස්සු ලෝකෝ සමුප්පන්න ආයතනවල උපන්න බලි ලෝකේ උපන්න. මේ ඇහැ නැත්තම් ඕගොල්ලෝ හිතනවාද අවකාශ ධාතුවේ මේ අපිට පෙනෙන හැඩතලම් රූප තියෙන්නේ කියලා? මේ ඇහැ නැත්තම් පටිවි ධාතුයේ මේ නිල් කහ රතු රවුම් හතරක් තියෙන හැඩ ධාතුවේ තියෙ කියලා හිතනවා. මේ කන නැත්තම් අර ශබ්ද තරංගුල අපිට පෙනෙන අම්මා තාත්තා බූරුව බල්ලා කියලා දැක්කා කියන වචන කියන ශබ්ද රූප තියෙ කියලා හිතනවා. එහෙම ඒවට. එතකොට අපි මේ ආයතන ටික උපන්න කල්ලි ලෝකේ උපන්නේ. කියනකොට මේ ආයතන ටිකෙන් ලෝකේ හදාගෙන චක්කු විඥාන සෝත විඥාන සිත් වලින් පෙනෙන ඇහෙනකම හදාගෙන නම් තියෙන්නේ. ඊට පස්සේ ඉබතු හදාගත්තු ලෝකෙක නම් අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලි කියලා අපි ගොඩනගාගෙන තියෙන්නේ. අපේ ලෝකයම අනිත්‍ය වෙන විනාශ වෙන නැති වෙන තැනක නෙමෙයි තියෙන්නේ කියලා බලන්න. ගොඩක් ඈතට යනකොට ඇහැ අහකට ගන්නකොටම අපේ ලෝකෙ දිය වෙන තැනක තියෙන්නේ. කන අහකට ගන්නකොටම මේ ලෝකෙ දිය වෙන තැනක තියෙන්නේ. අපේ මනස ගොඩාක් පරිභාවිත වෙලා නැති හින්දා මේ දර්ශනේ නිතරම ගුරු පුරුදු කරලා නැති හින්දා තියෙන ලෝකෙ නිවන් දකින්න කියලා ඇවිල්ලා අපි තියෙන ලෝකෙකින් නිදෙන්න හදලා තියෙනවා. ඒ හින්දා මේ අපිට ගුරු නැතිකම හින්දා ප්‍රශ්න තියෙනවා. ඔකට කියන ආශ්‍රව කියලා. ඉතින් මේ ස්කන්ධයන්ගේ උදේවැයෙන් කරන්නේ සංකත ස්වභාවයම පෙන්වනවා. සකස් වුණා කියන එක සංකත ධාතුවම පිරිසිදු දකින බව කියනවා. ලෝකය කියන්නේම හැදිච්ච එකක් කියන එක කියනවා. එතකොට ආයතන ටික නැති වෙනකොටම ලෝක නිරෝධය සාක්ෂාත් වෙනවා. ආයතනයේ ආයතනයේ ගානේ ලෝකය හටගෙන ඒ ඒ ආයතනයේ නැති වෙනකොටම නිරුද්ධ වෙනවා කියන දර්ශනයක් එනවා. එතන. හොඳයි එතකොට අපි මෙහෙම බලුවොත් දැන් පරමාර්ථම යථාභූත ස්වභාවයේ කවදාවත්ම කෙනෙකුට ඇත්තයි තව කෙනෙකුට බොරු වෙන්න බෑ. සත්‍ය කියන එක හැමෝටම එකක් වෙන්න ඕන. දෙවියන්ටත් එකක් වෙන්න ඕන, ධර්මයන්ටත් එකක් වෙන්න ඕන, මනුස්සයන්ටත් එකක් වෙන්න ඕන, තිරසංගත සත්වයන්ටත් එකක් වෙන්න ඕන නිසාක සත්‍ය කියන එක තිරසංගත සත්වන්ට වෙන එකක්, මනුස්සයන්ට වෙන එකක්, දෙවියන්ට වෙන එකක් කියලා ඒ ගොඩවල් වලට වෙන් වෙනවා නම් ඒකට කියනවා සම්මතයක් කියලා ඒකට සත්‍යයක් කියලා කියන්නේ යථාර්ථයක් කියන්නේ අපි නිකන් මෙහෙම ගත්තොත් අපි දකින මේ අරමුණක්ම ගත්තොත් තීර්ථගත සතෙක් දිහා බැලුවොත් අපි නම් දන්නේ නැහැ නමුත් අහලා තියෙන දැන් ඔය බල්ලෙක් වගේ සතෙකුට තේින්නේ ගුරු පාඩක කියලා ගුරු පාඩක විතරයි තේින්නේ වෙන විදිහකට තේින්නේ කියලා එතකොට එයාට බැලුවාම ඒ ඇස් දෙකට පේන රූප වෙනස් නෑ අපි බලනකොට අපිට පේන රූප මේ විදියයි. ඊට පස්සේ දෙවියෙක් මේ විදියට දෙවියට පේන රූප තව විදියක්. බ්‍රහ්මෙන් බැලුවහම බ්‍රහ්මයට පේන රූප තව විදියක්. දැන් කියන රූප බලනවා නම් ওই රූප වල කාට පේන රූපෙද ඇත්ත? නමුත් එක රූපයක්වත් ඇත්ත නැහැ යථාර්ථය. කෙනා කෙනාගේ ඇගේ මට්ටමට කෙනා කෙනාට රූප ඇදිලා මේ තියෙන්නේ. නමුත් කොයි කෙනාටත් රූපයක් හදන්න පුළුවන්. රූපයක් හදන්න පුළුවන්. ධාතුවක් තියෙනවන යථාභූත ස්වභාවයක් තියෙනවා මේක සමානයි. අපි කියව තරංග ස්වභාවයක් තියෙනවනම් ඉතා තීක්ෂණ මට්ටමේ චක්කු ප්‍රසාදයක් ඇති බ්‍රහ්මයෙකුට ඒක ඉතාම සියුම් මට්ටමේ රූපේ රූප බලන්න පුළුවන්. ඒක වඩා ටිකක් ඖදානික හැබැයි මිනිස්යන්ට වඩා වැඩි හේත් සංඛ්‍යාතියක් තියෙන ඇහක් නම් දෙවියන්ට තියෙන දෙවියන්ට පෙනෙන රූප වෙනස්. ඊට පස්සේ අපිට තියෙන පෙනෙන රූප වෙනස්. එතකොට අපිට මේ රූප පෙනෙනවා කියලා යමක් හම්බ වෙයි නම් හම්බ වෙනකොට මේ පෙනෙන රූප ටික අපිට ඇහැට රූපයක් පෙනෙනවා කියන සිද්ධිය ගත්තාම මෙන්න මෙතන අපිට පෙනෙන රූපය රූපය කියන එක ගැන ඇත්ත ඇහිකින් උදකින තාක් අපි කාම ලෝකෙන් මිදෙන්නේ නැහැ. දැන්ට පෙනෙනවා කියන සිද්ධිය මත නෙමෙයි පෙනෙන රූපය කියන එකේ අනුභූතිය මතයි කාම භූමිය අපි ඉන්නේ. ශබ්දයක් ඇහෙනවා කියන එක නෙමෙයි ඇහෙන ශබ්දය කියන එක පිළිසිඳ නොදන්නා කම්මතයි අපි කාම ලෝකේ යම් වෙලාවකදී රූපයක් පෙනෙනවා කියන එක නෙමෙයි පෙනෙන රූපය ගැන ඇහෙන ශබ්ද රූපය ගැන පිළිසිඳ දැක්කොත් අපි මේ ලෝකෙ මිදෙනවා කියලා කියන්නේ හරියට රූපය පිළිසිඳ දැක්කොත් එයාට භවය ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ පොළවේ තියෙන රූපයක් ඉතුරු වෙන්නේ අපි අපි දැන් අද දවසේ ජීවත් වෙන්නේ අපි කියමුකෝ දැන් අපි මෙතෙන්ට එන්නත් ඉස්සෙල්ලා මේ හැඩසටහන මේ පේන වර්ණ සටහන් හැඩසටහන් ටික අපි කියලා කියන්නේ බාහිර පටිඝාපුතේජ වලතන සතර මහා ධාතුට අයිතිව තියෙන සිද්ධි ටිකක් වගේ අපි දකිනවා. මේ පේන හැඩසටහන් අපිට පේන හැඩසටහන් පොළොවට අයිති සිද්ධි ටික. ඇහැ අරගෙන ආපු හින්දා හිත අරගෙන ආපු හින්දා මෙතන තියෙන පොළොවේ තියෙන රූප ටික මම දැක්කා. අපි හිතාගෙන ඉන්නේ. අපි ඇහැ අහකට අරගත්ත හින්දා හිත අහකට ගත්ත හින්දා අහකට ගියාම දැන් අපිට පේන්නේ නැහැ. හැබැයි පේන්නේ අපි බලපු හැඩ ටික තමයි මේ පොළවේ තියෙන අපිට උඩ ගිල්ල බලන්න පුළුවන්. වගේ තැනකින් අපේ මනස තියෙන්නේ මේ. ඔක්කොම තමයි සංයෝගය. මේ ආහාර නිසා රූපය හට ගන්නවා කියන තැන ඉලක්ක වෙලා තියෙන ඔන්න ඔය කෙලෙස් දුර වෙනවා. හොතට බලන්න අපි හිතාගන්නේ හැඩ සතහන් ඒ විදිහටම ධාතුවේ තියෙන්න පුළුවන් තියෙනවද? අපි හිතාගෙන ඉන්නම මේ හැඩේ ගත්තාම දකින්ද ඉස්සෙල්ලා ඒ කියන්නේ මේ හැඩසටහන හදලා තියෙන්නේ මේ හැඩසටහනක් පෙනෙනවා නම් මේ වර්ණ රූපයක් පෙනෙනවා නම් හැඩසටහනක් තියෙනවා නම් මේක මේ රූපේ තියෙන්නේ පොළොව පැත්තට හේතු වෙනවා මට තේරෙන විදිහට ඒ කියන්නේ පටිඝාපෝතී ජෝවාය කියන සතර මහා ධාතුවට අයිති පොළොවට අයිතිව තියෙන රූපයක හැඩය. මම ඇහැ අරගෙන ආපු හින්ද රූප බලන්න තියෙන එකක් තමයි ඇහැ. ඒ ඇහැ අරගෙන ආපු හින්ද හිතක් තියෙන හින්ද මට දැන් පේනවා. වගේ තමයි හිතාගෙන. එතකොට කල් ඇතුවමයි මට දකින්න ඉස්සෙල් රූපේ හැදිලා කියන එකක් තියෙන්නේ. එහෙම තියෙන මට දැන් මේ පොළොවේ තියෙන රූපේ පේනවා මට. පැත්තකට යනකොටම වෙනව මොකද්ද? ඇහැ නැති හින්දා හිත නැති හින්දා දැන් මට පේන්නේ තමයි. හැබැයි දැකපු රූපේ පොළොවේ අතන තියෙන මට කිව්ත් ආපහු බලන්න පුළුවන් එකේ නිවිත කිව්වද නැද්ද? හිටිනවා. කවදාවත් කාම භූමියේ නිවිතෙන තු ඉන්න පුළුවන් නේද? කාම භූමියේ නික්මෙයිද අපි? හොඳයි. අපි එකත් එහෙමයි කියලා හිතමුකෝ. අපි බුදුරජාණන් වහන්සේට වඩා හැට යන්න බෑනේ අපිට නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ රූපායතනේ හැදිච්ච හේතු ටික. අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන්, ආහාර ප්‍රත්‍යයෙන් මේ රූපය හැදිලා තියෙන කියලා පෙන්වනවා. අවිද්‍යා සම්භූතං, කම්ම සම්භූතං, ආහාර සම්භූතං කියලා පෙන්වනවා. හා කොහොමද එතකොට දැන් අපි එන්නත් ඉස්සෙල්ලා ගියාට පස්සේ නැති වෙන මේ බාහිර රූපය අපේ අවිද්‍යාව කර්මයෙන් හටගත්තේ කොහොමද? හොඳයි. අපි ඉපදෙන්නත් ඉස්සෙල්ලා නම් මේ ලෝකෙ මෙහෙම රූප හැදිලා තියෙන්නේ. එහෙම හැදිච්ච රූප කියන තැනකට නම් අපි උපත්. අපි ඉපදෙන්නත් ඉස්සෙල්ලා අපේ අවිද්‍යාවට අපේ කර්මෙට ඉස්සෙල්ලා අපිට ඉස්සෙල්ලා අපේ අවිද්‍යාව අපේ කර්මය ඇවිල්ලා රූප හැදුවද? අගහරුවට යන්න ඉස්සෙල්ලා ගිහිල්ලා යන්ත්‍රයක් ගෙවල් හදනවා වගේ. එහෙම තිබෙන්නේ කොහොමද? දැන් රූපය අවිද්‍යාව ප්‍රත්‍ය මම කියන එක තරපයක් මම කියන්නේ. රූපය රූපායතන අවිද්‍යා ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් කියලා රූපායතනයක් හැදෙන්න හේතු අවිද්‍යාව කර්ම තණ්හා කියලා කියනවා නම් අපිට හිතනවන හරි ඔය කොච්චර කිව්වත් ඉතින් අපිට දකින්න ඉස්සලත් හැම රූප නැති වෙන්න බෑ තිබ්බ තමයි කියලා කියනවා නම් ඉතින් අපි ඉපදෙන්නත් ඉස්සෙල්ලා අපේ අවිද්‍යාව කර්ම තණ්හාවට කොහොමද රූප හැදෙන්නේ ඒක රූප හැදෙනවද කෙලෙස් වලට මේ අවිඥානික වස්තු හැදෙනවද මොකද ඔය පේන රූපායතනෙට කියන්න වෙන්නේ ඇහි ගති ටිකයි. ඇහැ ඇදිලා තියෙන්නේ අපේ අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටිකකින් ඇහැ ඇදිලා තියෙනවා. කනගුණ ආහාරයෙන් පවතින මේ ඇහැ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් නැහැ ඇදිලා තියෙනවා. ඇහෙන් නම් මෙහෙම රූපයක් හදන්න. අපි කියමුකෝ මේ වයර් ටික කන්ඩෙන්සර් මේ ට්‍රාන්සිස්ටර් කියන ටික නිසා නම් ටීවී එක හැදලා තියෙන්නේ. ටීවී එකේ නම් රූප හදන. රූප හදන්නේ මොකෙන්ද? ට්‍රාන්සිස්ටර් ඕනේ, වයර් ඕනේ කියලා තමයි කියන්නේ. එහෙම නෙමෙයි. ටීවී එක හදන කැලට් එක නෙමෙයිද රූප හදන්න කියන්න වෙන්නේ අපිට. දැන් ටීවී එක කියන එක නිර්මාණය කරන්නේ රූප හදන්න නම් ටීවී එක හදලා තියෙන්නේ ටීවී එක කියන එක හදලා තියෙන්නේ මොකද්ද? අපිට කොහොමද කියමු තේරුම් ගන්න විදිහට ඔය තියෙන්නේ ට්‍රාන්සිස්ටර් කියලා එකක් තියෙනවා. ප්‍රතිරෝධක කියලා එකක් තියෙනවා. ඔය වගේ පොඩි පොඩි ජැනටික වයර් කියලා තියෙනවා කියන්නේ උහාර. එතකොට ටීවී e එක නිසා උපන්න රූපය හැදෙන්න රූපේ හැදෙන්න හේතු මොනවද කියලා අහුව කියන්න වෙන්නේ මොකද්ද? ටීවී එකේ තියෙන කැලටි එක නෙමෙයි කියන්නේ. ටීවී එක ටීවී එකේ තියෙන රූපේ මම කියන්නේ. ටීවී එකේ දැන් රූපයක් තියෙනවා නම් ටීවී එකේ තියෙන රූපය හැදලා තියෙන්නේ මොකෙන්ද කියලා කියන්න ගියොත් කියන්න දෙන්නේ මොකක් මොකේ මොකේ විස්තරද? ටීවී එක හැදිච්ච කැවිලි ඉස්සර නෙවෙයි. මොකද ඒ කැවිලි එක නිසා නේද ටීවී එක හැදලා තින්නේ ටීවී එක උපහරලා තින්නේ. ඒ වගේ මේ ඇහැ අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන්, ආහාර ප්‍රත්‍යයෙන් නම් හැදිලා තියෙන්නේ. ඒ ඇහින්නම් මේ රූපය හදන්නේ. මේ මතතනක් හදන්නේ. මේ පේන රූපය හදනවා කියන එක කියන්න දෙන්නේ මොකෙන්ද? මේ හැදින පැත්තට තම අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් කියනම තමයි කියන්න දෙන්නේ. ඒ නිසාම මේක කියන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද ඔය විදිහට ගත්තාම මේ පෙනෙන රූපය පොළොවට තබලා පොළොවේ තියෙන රූපය අපි හිතයි ඇහි උදව් කරගෙන දැක්කා ආපහු යනකොට පෙනෙන්නේ නැහැ දැන් ඇහත් හිතත් නැති හින්දා හැබැයි ඒ වස්තුව තියෙනවා කියලා ওই නිමිත්තක් හිටියොත් ওই හිතෙන එක තමයි අභිසංකාර විඥාන කියලා කියන්නේ. කාරණා. සංකතං අபிසංකරොන්ති इति සංකාරෝ කියලා අහලා තියෙනවා සංකතිය අபிසංස්කරණය කරනවා කියලා කියන ආන්ගේ නිමිතියට. දැන් පැත්තකට ගියත් අහ අතර තියෙනවා. අතන අහවල් ගොඩ නැගිලා තියෙනවා, අහවල් පුද්ගලයා තියෙනවා, අහවල් දේ තියෙනවා කියලා ඕම් තරම් අපිට නිමිති තියෙනවානේ. ඒ තැන් වලට හොයාගෙන යන්න බැහැ. පුළුවන්. ඒ යන විදිය තමයි මරණාසන්න මොහොතදී කියන තැනකට මහ පොළොව කියන තැනකටම ප්‍රතිසන්දි වශයෙන් ගියාම ආයෙත් මහ පොළොවම තමයි වුණ වෙන්නේ. ආයෙත් පොළොවම තමයි කඳ පොට දෙන්න වෙන්නේ. අපිට මේ ඕදාරික කබලික ආහාරයෙන් මිදෙන්න. රූපයේ විශේෂ දක්වත් මිදෙනවා කියලා කියන්නේ ඇයි? මේ ස්කන්ධයේ උදේවේ මුල් ටිකෙන් කරන්නේ රූපයේ විශේෂ දක්වන්නේ. ආහාරය නිසා රූපය හැදෙනවා කියන තැන ගත්තාම ආහාරය කියන එකේ පුත්‍ය පෙන්වනවා. ඇහැ කර්මජ රූපයක්. කර්මයෙන් හටගත්තේ කර්ම හේතුයි. කර්මයෙන් හටගත්ත මේ රූපයේ සම්පූර්ණ දැවැත්ම ළඟා පවතින ආහාරය කියන ප්‍රත්‍යය. ආහාරය කියන එක මුල් වෙලා මේ ඇහැ කියන එක තියෙන්නේ. එතකොට ආහාරය කියන එක ප්‍රත්‍ය කරගන්න. හැදුණු ඇහි ස්වභාවය ඇහැ කියලා රූපයක් කර්මය නැමැති වඩුව හදන්නේ ලෝකයට සැප දුක් ලෝකයක් හදලා දෙන්න. නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා තරංගයක් තියෙන තැනක සැප දුක් විඳින්න සත්පුද්ගල භාවයක් ඇති කරන සැප දුක් විඳින්න ලෝකයක් නෑ. ලෝකයක් මවල දෙන්නයි මේ ආයතන ටික තියෙන ඇහැ ලෝකයේ රූපේ ලෝකයේ කන ලෝකයේ ශබ්දයේ ලෝකයේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ ආයතන ටික නැත්තම් එහෙම ලෝකයේ කියන එක පවත්වන්න බෑ. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, අවපස ධාතු කියලා කතා කරන සියුම් ස්වභාවය තුල අපිට දුක් වෙන්න සතුටු වෙන්න තරම් රූප අහු වෙන්නේ නැහැ. එහෙම ලෝක නැහැ. එහෙම ලෝකයක් හදන්නයි විපාකයක් කියන්නේ අපිට සැප දුක් කාමවචන විපාකයක් විදිහට කෙට අම්මන් කෙත්තන් කියලා තව දෙන්නේ. කර්මය තමයි කෙට. මේ පුරාණ කර්මයට හටගත්ත ඇහෙන් තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පුට්ටප ධම්ම කියලා අපිට සැප දුක් විඳ තියෙන ශේෂ්ත්‍රය හදලා දෙන්නේ. ඕක කෙට කර්මය. ඊට පස්සේ මේ රූපේ ආරම්භය රූප දකින හිත, සද්ධාම හිත, ඒව සැප දුක් විඳින හිත වලට කියන විපාකයි කියනවා. ඊට පස්සේ තමයි විපාක විඳින්න පුළුවන් අපිට. විපාක විඳින්න පුළුවන්. එතකොට කනගුණ ආහාරය නිසා රූපය හැදෙනවා කියන තැනදී කියනවා මේ යතහ භූත ස්වභාවයට අරගෙන යනවා යතහ භූත ස්වභාවය කියලා කියන්නේ ධාතු ස්වභාවයක් තියෙන. පංචමහ භූතයි. එතකොට තාත්තත් එක්කත් නිරූප ස්වභාවය වගේ ස්වභාවය. ඉලෙක්ට්‍රොනික ස්වභාවයක් දැන් ඕනම අපි භෞතික වස්තුවක් බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන ගියොත් අපි එනවා පරමාණු කියලා කියනවා. ඊට පරමාණු කියන එකක් බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන ගියාම ඒක හම් වෙනවා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා. ඒක ඉලෙක්ට්‍රෝන කියන මට්ටමට එනකොට තර විදුලි. විදුලි. එතකොට මේ ඕනම දෙයක යථාභූත ස්වභාවය එහෙම එකක් නම් තියෙනවා. එහෙම එකක් නම් තියෙනවා. එතකොට එහෙම තියෙන තැනක ලෝකයක් තියෙනවද? ලෝකයක් හදන්න බෑ. ලෝකයක් නෑ වෙන්නේ. එහෙ ආදා ඈ මොකද්ද ඒ ස්වභාවය තියෙන සංඝාතකේ උච්චර වෙන්නේ කොහෙවත් තියනවනේ මේක අවස්ථාවට හදා ගන්නවා කියන එක කියන්නේ ඒක ලෝකේ නෑ එහෙම ධර්ම ධාතු එහෙම ස්වභාවයක් තියෙනවා ඒක තින අවකාශය ඒකනේ පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ කියලා පංච මහ භූත කියන ස්වභාවයක් තියෙනවා උස්සන්නත් අපේ ඇට ඒක මම හැයින් ඉඳක් එතකොට අපි උප්පත්ති වශයෙන් එන්නේ අපිට පෙනෙන ඇහැට පෙනෙන මේ වගේ රූප ටිකක් තියෙන තැනකට නෙමෙයි. ඈ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් ඇවිල්ලා නාම රූප වෙලා මේ ඇහැ කන දිවනා සිතක් කියන ආයතන ටිකක් හැදෙනකොට අවකාශයේ වටපිටාව තියෙන අවකාශ ධාතුව අන්නර පටිව්‍යාපෝතේ කිය වායු කියන ධාතු ස්වභාවයේ අහුරාගෙන තමයි අවකාශ ධාතුව තියෙන්නේ. එතකොට ඒ ඕනම තැනක මේ ඇහෙන් බලන බලන ගාන මොකක් හරි හැදෙන්නේ. මේ ඇහෙන් බලන බලන ගානේ එක එක හැදසටහන් හම්බ වෙනවා. එතකොට අපිට අවස්ථාවත තමයි මේ ඇහැ ඇහැ නිසා තමයි එක එක විදිය රූප කියන දෙයක් පැවෙන විදියට පේන්නේ. එතකොට අපි කියමුකෝ දැන් මට යම් රූපයක් හැදිලා යම් රූපයක් පෙනිලා අතිශය දුකෙන්ද ඕනේ නම් මගේ විඥානයේ ගිහිල්ලා හීන ධාතුවේ තමයි පිහිටන්නේ. හීන ධාතුවේ විඥානයේ පිහිටිය නිසා ආයතන ටික හැදෙනවා. ඒ ආයතන වලට නැගෙන රූප පවිතු හැමදාම. මෙතක පවිතු ආයතන ටිකක් තියෙන තැනකට මං ඉල්ලෙත දෙනවා නෙමෙයි. අපි කියමුකෝ මට ඕනේ දැන් ප්‍රණීත විපාකයක් ලැබෙන්න ඕන. දකින්න අහන හැමතැනකම සතුටු වෙනවා කියන්නේ. විඥානයේ ගිල ප්‍රණීත ධාතුවක පිළිතුරු. ධාතු ස්වභාවයක් තියෙනවා. එතකොට මේ ධාතුව නිසා මගේ ඇහැ හැදුනාම ඇහැ ඇහි මවල පෙන්වන රූපය හැම වෙලාවෙම පිළිගන්න. හදලා දෙන රූප. ඒක කියන දිව්‍ය ලෝකය. කොහොමද කොහොමද සාමාන්‍යයෙන් මාසයි වක්‍රම් කියනවා අපිට පේනවා යම් දෙයක් අපි දෙන්නට මේක පොඩි වෙනස්කම් කියනවා තමයි ඇහි වෙනස්කම් නිසා සාමාන්‍යයෙන් මොකද මේ මිනිස්යාගේ හැම කෙනෙකුම මත්තමක ගත්තහම මේ ඇහැ මේ මට්ටමේ කර්ම කාමයක මිනිස් කියන මට්ටමේදී මේ ඇහැට තියෙන හෘත්සම් කියලත් ඒකයි. ඔක්කොගම ඇහැට තියෙන හෘත්සම් කියලත් ඒකයි. එතකොට තිරසංගත සත්‍යයන්ගේ ඇහැට හසු වෙන හෘත්සම් කියලත් වෙන එක. ඒකයි ඔබතුමිය දෙන්නකම දෙය සමානයි. ඔබතුමියට කියත් හොඳට වැඩිපුර භාවනා කරලා කරලා කරලා හිත දිනුකල ධ්‍යානෙක පුදවගෙන තත්දල උයහේ හෘත්සම් කියලත් ඒකද මේ වස්තු විනිවිද දකින්න පුළුවන්. ආකාශයේ රූප පේනවා, දෙවියෝ පේනවා මෙතනින්. එතකොට ඇයි මෙච්චර කල් නොපෙනුණු රූප දැන් පේනවා නම් ඒ පෙවුනේ මොකක් හින්දාද? මේ ඇහැ සිව් වෙච්ච ගමම මේ ඇහැට පුළුවන් ඊට පස්සේ තියෙන රූප කලාප ගෝචර. දැන් සමාන නැහැ. ඇයි? එකට උපන්නට දැන් මෙතන කර්ම ගතිය වෙනස් වෙනවා. දැන් මෙතන තියෙන රක්ම මට්ටම. ඕකට කියනවා මොකද්ද? මේ දිබ්බ චක්කු දෙවියන්ගේ ඇහැ දෙවියන්ගේ ඇහක් මට්ටමටපත් වෙලා හිත දියුණු කරන හිත දියුණු කරනකොටම මේ හිත හිත වෙනස් වීමත් එක්ක මේ ආයතන වෙනස් වෙනවා. මජ්ක්‍ධිමනික සූත්‍රයේ තියෙන සංකේලී සූත්‍රය පොඩ්ඩක් බලපොත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ කියලා භාවනා කරනකොට මොන කාලයකදී භාවනා කරනවා. භාවනා කරනකොට ධානයේ තේන ආලෝකේ ටිකයි. ආපහු නැති වෙනවා. ආපහු හිටපු ගමන් බලනකොට ආලෝකේ ගොඩාක් ආයෙත් ටිකක් නැතිව. ආයෙත් ටිකක් යනවා ධ්‍යාන නැහැ රූප වෙනවා පොඩි රූප. ආයෙත් ටිකක් බලනකොට ලොකු රූප. මොකද කියලා බලනකොට සමාධිය අඩු වෙනකොට ඇහැ පොඩි වෙනවා ඇහැ පොඩි වෙනවා රූප පොඩි. සමාධිය වැඩිනකොට ඇහැ ලොකු වෙනවා ඇහැ වෙනවා රූප ලොකු. මේ අපි හිතනකොට ලොකු ශේෂ්ත්‍රයක් මේකේ තියෙන්නේ. අපි මේ ආයතන ටික ඇතුලේම හින්දා. හොඳට නිකමට හිතන්නේ ටැංකියක් ඇතුලේම ඉපදිලා ටැංකියක් ඇතුලේම හැදිලා ගිය ටැංකියක් ඇතුලේම ජීවත් වෙන කෙනෙක් ටැංකියක පිට යම කිව්වොත් පිළිගන්නේද පිළිගන්න පුළුවන්ද ඇහැට ඇහත් රූපයක් ගැන කවදාවත් දන්නේ නැතු ඇහත් රූපයක් දෙකට පස්සෙන් උපන්න චක්කු විඥානය උපන්නට පස්සේ පෙනෙන තැනකින් පෙනීම ලබාගෙන ඒබඳු තැනක ගනුදෙනු කරලා ජීවත් වෙන අපි අපිට ඕකෙන් පිට යමක් කිව්වොත් නෑ රූපේ මෙහෙම තැනකින් හැදිච්ච එකක් කියලා අපි පිළිගන්න කැමති නෑ පිළිගන්නේ නෑ ඒකයි මේ ප්‍රශ්නේ. අපි හැම වෙලාවෙම ඇහත් රූපයක් දෙක තියෙන තැන හැදිලා ඉවරයි ඊට පස්සේ චක්කු විඥානය උපන්නද පස්සේ පෙනෙන සමහරවිට. ඔන්න දැන් ගන්නවා. පෙනුනට පස්සේ පෙනෙන දේ හොඳයි නරකයි කියලා හිතලා මේ ඇලිලා ගැටිලා තියෙන දේම පෙන්නවා කියලා අපි මේ හිතන්නේ. මෙහෙමයි රූපේ තිබුණේ මෙහෙම කියන රූපේකුයි අපිට පෙන්ලා තියෙන්නේ කියලා හිතලා තියන්නේ අපිනේ. නැත්නම් අපිට කිව්වද ඒක කොහොමද? ඈ අපි ඉතින් ඕක ඕක කලින් කියලා දුන්නා නම් මේ ඇත්ත ඌ විදිහට මෙන්න මෙහෙම හදාගත්ත රූපික ඔබට ගොන්න කියලා කියලා දුන්නා කල්ලේ උඹට එහෙනම් අපි රූපය අනිත් දෙපේනවා අපිට එහෙම කියලා දෙන්න කෙනෙක් ලෝකේ නෑනේ ලෝකේ ඔක්කොමල ඉන්නේ ඇහෙන් හදාගත්ත මේ විදිහට ආහාරයෙන් හදාගත්ත රූපික ස්පර්ශකින් ඔබට පෙවුනේ කියන දේ කියලා දෙන්න කෙනෙක් ලෝකේ නෑ ඒකයි බුදුරජාණන් වහන්සේලා නැත්තම් ලෝකේ අඳුරක් කියන්නේ කවදාවත් මෙතෙන්ට බෑ කියලා කියන්නේ. කල්ප කෝටි ගානකින්වත් මේක පෙන්වන්න කෙනෙක් ඉන්නේ හැමෝම ස්පර්ශය නිසා රූපේ හැදුනට පස්සේ ඒක දන්නේ නැතුව ඒ හැතුරු දෙක තියෙනතට හිත පැමුවාම පෙනෙනවා කියන තැන ඉඳලා තමයි ඔක්කොම කතා කරන්නේ. එතකොට තියෙන දෙයක් හම්බ වීම තියෙන දෙයක් එක්ක ජීවත් වෙලා තියෙන දෙයක්ම ඇරලා යනවා කියන පුදුමයක් නෙවෙයි. ආයි ඔයා ඒක එතකොට අවිද්‍යාවච්ච සංගාම. හැම වෙලාවෙම හිතට කියන හැම දෙයක්ම අවිද්‍යාව ප්‍රත්‍යමයි කියන අපිට. ඒ කියන දෙයකට අපි හිතන්නේ කියන්නේ කරන්නේ. හොඳ යම් වෙලාවක ආහාරය සහ හදාගත් රූපෙකුයි මම මේ දකින්නේ කියන අවබෝධය තියාගෙන ඕන දෙයක් හිතන්නකො කියන්නේ කරන්නේ. ආහාරය යනකොට නැති වෙනකොට නැති වෙනවා කියන එක තියෙන. එතකොටම අවිද්‍යාව නිරෝධය කියන එක වෙලා එක තැනයි තියෙන්නේ. චන විද්‍යාවක් ඇතුලේ අපි ඉන්නේ මේ ටැංකිය ඇතුලේ. හැමදාම ආයතන ටිකෙන් ඇතුලේ කෙලීමක් ඇති වුණාට පස්සේ තමයි කෙනුණා කියන දේ අරගෙන නිගමනය කරලා තියෙන්නේ අපි. මේ පෙනෙන දේ දකින්න ඉස්සෙල්ලා තිබුණු දෙයක් කියලා හිතලා තියෙන කෙනාට පස්සේ. ඒ විදිහට එතකොට ඒ වගේ දැකීමද කියන මොකද මිච්ඡා සංකප්ප. ධර්මීය සංකල්පය කියලා. මොකද ඇත්ත හිතේ නෙමෙයි ඉන්න. අපි හිතන කියන කරන ඔක්කොම කර්මයි. එතකොට මේ ස්පර්ශය නිසා රූපය හැදෙනවා කියන ප්‍රධානම තැන තමයි කාම භූමිය ගෙනාට තියෙන ලොකුම අවස්ථාව. ඊට පස්සේ ස්පර්ශය නිසා පෙනෙනවා කියන තැන කවුදෝදීන් තමයි රූප රාග රූප රාග කියන කෙලෙස ගෙන්නේ. අපි දැන් කියවනේ ආහාරය නිසා රූපය හැදෙනවා කියලා. එතකොට ආහාරය නිසා රූපය හැදෙනවා කියන එකෙන් අපි මහ පොළේ නිදහස් ඒ කියන්නේ අපිට පෙනෙන දේ පොළවේ තිබුණ සතර මහා ධාතුවේ තිබිච්ච එකක් පෙවුනේ අපි ආපහු යනකොට පෙවුණු දේ තියෙනවා කියලා පෙනෙන දේ ධාතුව පැත්තට බැඳිලා තියෙන එක අයින් වෙලා ඇහෙන් උපද්දක ඉකුකුයි පේන්නේ කියලා මේ පෙනෙන සිත්ය ගැලවිලා එනවා අහකට. කියන එක තේරෙනවද? දැන් මේ පෙනෙන සතහන අපි ඔක මෙහෙම කිව්වොත් අපි හිතාගෙන ඉන්නේ මේ පෙනෙන හැඩ සතහන් ටික තියෙනවනේ. මේ හැඩ සතහන් වල හැටියට දැන් පොළවේ තියෙන වැටි ටික නැත්තම් පටිඝාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු මේ මේ මේ මේ ආකාරවල රූප විදිහටම තියෙනවා කියන තැනකින් ඉඳන් මේ අපි හිතාගෙන ඉන්නේ. එතකොට එහෙම රූප තියෙනවා අපේ ඇහෙන් ඇහැ තියෙන හින්දා ඒ රූපය ගාවට ඇහැ අරගෙන ගියාම ඇහත් රූපයක් දෙක හින්දා හිත උපන්න එතකොට රූපේ පේනවා. කොහොමද දැන් අපි හිතාගෙන ඉන්නේ? ඊට පස්සේ රූපයේ තියෙන දැන ඇහැකට යනකොටම හිත නැති වෙන බොල් පේන්නේ නැහැ. කියන තරකින් හිතාගන්නේ. ආපෝ එතකොට ඒ කියන රූපේ ආපෝ රූපෙකින් දැන් ආහාරගෙන ආවහම හිත ඊටඟට උපදින අද ආයෙ තියෙනවා. කියනකොට හැමදාම අපි දැකපු රූපේ බාහිර තිබ්බ එකක් දැක්කේ කියන නිමිත්ත තියෙනවා. දැක්කට පස්සේ ඒක දැම්මට පෙන්නේ හැබැයි අපිට ගියන් බලන්න පුළුවන් කියලා නිමිත්තේ ඉතුරු. ඒක තමයි කියන්නේ. ඕක තමයි අර ඕකෙදී වෙන දෙයක් තමයි මොකක්ද දන්නවද දෙකලවර හිටිනවා අහවල් තැන ඉඳන් ආවේ අහවල් තැනට යන්නේ කියලා දෙපැත්තේ මෙහි පිළිගෙනවා අපිට ඔකට කියනවා ගති ආගති යනවා එනවා ආගති කියන්නේ එනවා ගති කියන්නේ යනවා යන්නේ එන තැන් වල සටහන් හිටිනවා තේරෙන්නේ යන්නේ එන තැන් වල සටහන් හිටියාම තියෙන දෑවැත්ත මොකද කියලා දන්නවද චුති උප්පත්ති වේ ඉපදීම නැරීම දෙකේ හිතෙන්නේ. තියෙන ප්‍රශ්නේ ඒකයි. හරි දැන් ඔය අපි කතා කරේ බුදුරජාණන් වහන්සේ දර්ශනය නෙවෙයි ඔය අපේ දර්ශනය. අපි හරි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සම්පූර්ණම තමන්ගේ පැත්ත. බබයක් වුණ ශරීරයෙන් ලෝකේ. මහණෙනි ලෝකයක් ලෝකේ ඇතිවීමත් ලෝකේ නැතිවීමත් ලෝක නැති කරන මදත් බම්බයක් වුණ ශරීරයෙන්ම පරාම කියලා තමයි ලෝකච්ච පඤ්ඤාපේම ලෝක සමුදච්ච පඤ්ඤාපේම ලෝක නිරෝධච්ච පඤ්ඤාපේම ලෝක නිරෝධ ගන්නේ ප්‍රතිපදච්ච පඤ්ඤාපේම ලෝකේ කියනකොට ඇහැ ලෝකේ රූපේ ලෝකේ චක්කු විඥානේ ලෝකේ කන ලෝකේ සද්දේ ලෝකේ සෝත විඥානේ බලන්න මේ ඔක්කොම පනවල තියෙන ලෝකේ කොහෙන්ද බම්බයක් වුණ ශරීරයෙන් ලෝකේ පනවල තියෙන ලෝකේ කියලා විස්තර කරන මොකද්ද ඇහැ, රූපේ, චක්කු විඥානේ, කන, ශබ්ද, සෝත විඥානේ. එතකොට භව්‍යයක් කොහොම ශරීරෙම මේ ඔක්කොම හේතලක් තියෙනවා. මේක ඇත්තටම බොහොම සිවු දර්ශනයක් බුදුරජාණන් වහන්සේ. ඒ දෙන්නේ මෙහෙම අදහසක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුරාණ රූප බලල තණ්හාව තියෙනවනේ. ආපෝ රූප බලන්න ඕනේ කියන තණ්හාවට මේ තෘෂ්ණානමති වඩුව රූප හදන්න පුළුවන් වැසිකක් හැටියට. දැන් මට පෙර ජීවිතයේ රූප තණ්හාවක් තිබුණානේ. කියන්නේ රූප දැකලා මේ වගේ රූපයක් මට තියෙනම් කොච්චර හොඳද කියලා හිතුණා නම් අපි මේකට මෙහෙම ගමුකෝ දැන් මේ ඇහි මන් රූපයක් බලලා අනේ මට මේ වගේ රූපයක් බලන්න තියෙනම් කියලා මම තණ්හාව ගැති කරගත්ත කියන්නකෝ හරි දැන් මේ තණ්හාව තියෙන මොකේදද මේ වගේ රූපයකටනේ හරි එතකොට ওই වගේ රූපයකට මම තණ්හා කළාට පස්සේ මේ තණ්හා නැති වරුවට වෙනවා මෙහෙම වැඩක් කරන්නේ මේ වගේ රූපයක් හැදී මේ වගේ ඇහක් නම් මේ වගේ ඇහක් හැටිය මේ වගේ කය කියනවා. මේ වගේ කයක් හැටිය මේ වගේ ආහාරය කියනවා. මෙන්න මේ වගේ ආහාරයක් දෙන්නට උපදවන්න වෙනවා. විඥානේ දැස ගන්නවා මේ වගේ ආහාරයකින් යකට කයක් කියන තැනකට විඥානේ දැස ගන්නවා. වැටගත්තට පස්සේ ඒ රූපේ හැදෙන්න කන්ද පොට ආහාර දෙන්න වෙනවා. දෙනකොට මේ වගේ කයක් හැදෙනවා. ඒ වගේ කයක මේ වගේ හැදෙනවා. ඒ ඇහින් මෙහෙම රූප පේනවා. එතකොට කිත් හැකි. එහෙම තමයි දෙන්න දෙන්නේ. නැත්නම් කියන්නේ හරි අපි මෙහෙම කියමු. හොඳට කුෂ්ඨයක් තියෙනවා. කුෂ්ඨය හොඳට කහනකොට හරි සතයි අප්ප කුෂ්ඨේ කියලා කිව්වොත් දැන් මේ කුෂ්ඨ කහනකොට එන සැපය ගන්න නම් කුෂ්ඨයක් හැදෙන්නම වෙනවා නේද? එයා ඉබේම ප්‍රාර්ථනා කළා තියෙන කුෂ්ඨේ. එයා සැපේ විතරයි ප්‍රාර්ථනා කරන්න ඕනේ. මත්සම් මේ වගේ සැපයක් තියෙනවා හොඳයි කියලා හිතුවා කියන්නකෝ. එයා ඉබේම ප්‍රාර්ථනා කළා කියනවා මට කුෂ්ඨයක් කියනවා. මොකද ඔය වගේ සැපයක් ලැබෙන්න ඊගාව ජීවිතෙත් කුෂ්ඨයක් හැදෙන්න. කුෂ්ඨයක් හැදෙන්න ඒ වගේ කකුලක් හැදෙන්න. ඒ වගේ කකුලක් හැදෙන්න ඒ වගේ රූපයක් හැදෙන්න. අන්න විඥානය උපදින්න එකපාරට මේ සතිය තියෙනකට උපදින්න බෑ. ඒකතු ආහාරයක් දැතර උපදිනවා. ඒ ආහාරයෙන් ඒබඳු රූපයක් හැදෙනවා, ඒබඳු රූපේ ඒබඳු කකුලක් හැදෙනවා, ඒබඳු කකුලේ ඒබඳු කුෂ්ඨයක් හැදෙනවා. ඒබඳු කුෂ්ඨ ගන්නකොට දැන් අන්න දැන් ප්‍රාර්ථනාව තමයි ලැබෙන්නේ. තණ්හාවේදී තණ්හාව තාම වේදනාව වේදනාවට තණ්හාව කියනවා කියලා වේදනාවට දෙන්න බෑ තණ්හාවට වේදනාව ඇති වෙන ක්‍රමය හදන්නේ. උත්මුස්නානපති වඩුවා ඒකම තමයි කර්මය කියලා කියන්නේ. අර ආස්වාදයේ අවිරේ කර්මයයි තණ්හාවයි දෙක එකට නියන්නේ. අවිද්‍යාව විරහින් තණ්හාවෙන් යුක්ත වෙලා තමයි මේක කරන්නේ. හරිද? ඒකෝට මේ වගේ රූපයක් නම් ඕනේ කියන තණ්හාව තියෙන්නේ ඕකයි ප්‍රශ්නේ. අපිට මේ වගේ රූපෙක රූපයක් නැතුව මට කෙලින්ම මේ වගේ ආස්වාදයක් ගන්න ක්‍රමයක් තියෙනවද කියලා බලන්න. දැන් රූපයක් බලලා ආස්වාදයක් ඕනේ නම් මට මම ඒ ආස්වාදේ කැමති නම් ඒ වගේ රූපයක් බලන්නම වෙනවනේ එහෙනම්. එහෙනම් ඒ වගේ රූපයක් බලන්න වෙනවා නම් ඒ වගේ රූපයක් පිට ඇහක් ලබන්නම වෙනවා. ඒබඳු ඇහැක් ලබන්න නම් ඒබඳු විදිහේ කයක් හදාගන්න බෑ. ඒබඳු කයක් හදාගන්න නම් ඒ විදිහක ආහාරය දෙන්න බෑ. එහෙනම් ඒබඳු විදිහේ ආහාරය දෙන්න පුළුවන් දැනට උපද්දවන්න වෙනවා. කියන සාධාරණද බලන්න ඔබ තත්තරවම මේක ක්‍රමයක් නෑනේ දෙන්න. අපි හිතාගෙන ඉන්නවා කිසිම දුකක් නැතු මේ සැපේ ඒ විදිහට නෑ අපිට ලැබෙන්නේ නැත්තේ කියලා. ඒක හැම දෙන්න බෑනේ. නේද? එතකොට ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් මම මේ කිව්වේ අපි හැමදාම සසර ඉපදිලා මැරෙනවා මැරිලා ඉපදිලා මේ මේ ලෝකේ ඔහි දුවනවා මිසක කවදාත් අපි ලෝකෙන් එතර වෙන්නේ නැත්තේ වෙන මොකුත් ඉඳන්නේ. ලෝකේ කියලා කියන්නේ මේ ආයතන ටික ඇතුලේ ජීවත් වෙන රෝණක් විතරයි තියෙන්නේ. ආයතන ටිකත් සංකතයි කියන එක. ඇහැ රූපද තියෙනවා නෙමෙයි ඒවට සංකතයි. ඒවට සකස් කරගත් ඒවා කියන නෝනක්. අපිට පොළොව තියෙනවා, ඇහැ තියෙනවා. ඔය දෙක තියෙනවා. හැබැයි ඒ හින්දා දකින්නකම අනිත්‍ය. දකින්නකම නැති වෙන්න පුළුවන්, විදිනකම නැති වෙන්න පුළුවන්. හැබැයි අර ටික තියෙනවා වගේ දැනකින් අපිට වෙලා තියෙන්නේ. යම් වෙලාවක ඇහැට සංකතයි රූපේද සංකත සංකතයි කියන්නේ සකස් කරගන්න. සකස් කරගෙන තියෙන වචන කියනකොට එයාට ඒකට ප්‍රතිපේන්න ඕනේ. මෙන්න මේ පෙර තිබුණේ නෑ මෙන්න මේ හේතුනේ යහැ ඇතුනේ. පෙර තිබුණේ නෑ මේ හේතුනේ රූපය ඇතුනේ කියනකොටම රූපය තිබුණේ නෑ කොහොමද? එතකොට මෙයා දන්නවා මේ හේතු ඒ ප්‍රත්‍ය නැතිව නැති වෙනවා. පොළොව ඉතුරු වෙනවා. ආ නිසා රූපය හැදෙනවා කියන මේ දර්ශනයෙන් කරන්නේ මොකද කියලා දන්නවද? පොළොව උගුල්ලලා දානවා. මම කියන එක තේරෙනවද? ආහාරය නිසා රූපය හැදෙනවා කියන දර්ශනය නැති කෙනාට ඉතුරු වෙන්නේ මොකද්ද? දකින්න අහන්න හිතන කියන හැම දෙයක්ම නැති වෙන පොළොව විතරයි යන්නේ නැති වෙන්නේ. ඉපදෙන්න තියෙන ශේෂ්ත්‍රය කම්මං කිත්ත කිත විතරයි යාට කර්මයේ හැටි ඉතුරු වෙන්නේ. ඒක තේරුම් ගන්න. ඒක පැත්තකින් දෙන්න ඒක ඉවරයි. ආත්මවාදී කියන්නේ ඉස්සේ කස්තන කොට ලැබෙන සැපේ වුණා කියලා කිව්වොත් එතකොට අරණියේ හිතුවට ආහාරපත්‍යයි ඒකකලා ඒක හිතන්න එපා මම උපමාවක් කිව්වේ නියම ක්‍රමයට ආව දෙන්න වෙන්නේ එහෙමනේ උස්සේ කහන සැපේනවද මට නිකන් කකුලක් අහලා ඒක අරණියේ හිතුවට ඒක ඒක මොකක්ද දැන් මොකක්ද නෑ නෑ ඒක මම උපමාවට ගත්තේ අපිට මේ විදිහේ රූපයක් නම් ආස වුනේ. එහෙනම් මේ රූපේ පොළවේ තිබුණ එකක් නෙමෙයි ඒ රූපේ හදන මැෂින් එකක් මේ ඇහැ කියන එක කියන්නේ මම කිව්වේ. ඒ කියන්නේ මම පෙර ජීවිතේ රූප තණ්හාව තිබුණා නම් රූපයක් ඕන වුණා නම් රූපයක් බලලා ආස්වාදෙ විඳින්න ඕනකම වුණා නම් ඒ ආස්වාදේ රූපයක් බලලා ආස්වාදේ මට දැන් අරගෙන දෙන කියන තණ්හාවගේ වැඩි ඉතින් ඒ වගේ ආස්වාදයක් අරගෙන දෙන්න නම් ඒ විදිහ ආස්වාදයක් දෙන රූපයක් තියෙනවා. එතකොට ඒ වගේ රූපයක් පේනකොට ඒ වගේ රූප හැදෙන ඇහක් ඕනේ. කියලා කර්මයට පුළුවන් මේකත් හදන්න ඉතින් මොකද මට ඒ වගේ තේන රූපයක් හදන්න කර්මයට පුළුවන් ඉස්සරලා කියලා පොළොව හරන. ඒ කියන්නේ ඈදල රූපයක් හදන එක පෙන්නන එක නෙවෙයි. අපිට පුළුවන් ඒ කියන්නේ මේ කර්මයට පුළුවන් නැත්තම් මට රූප පේන විදිහට ගහපුරා තිබුණා. එහෙම බෑ. මට ඕන විදිහේ රූප පෙනෙන විදිහේ ධාතුව කියන තැනට මට ඕන විදිහේ රූප පෙනෙන විදිහ ඇහැ කරලා දුන්නා. තේරෙන්නේ නේද? ඒකට වඩා ඔය ඔක්කොට වඩා මගේ මම කතා කරන මේ ටිකේ අද දවසේදී ගොඩාක් එක දෙයයි ප්‍රතිසන්දියට කාම භූමිය උප්පත්ති වශයෙන් යන්න පොළොව ඉතුරු කරගන්න එපා කියන එක විතරයි මම කියන්නේ. සතර මහා ධාතුව තිබුණොත් සතර මහා ධාතුවට ප්‍රතිසන්දි වශයෙන් යනවාම ගියොත් කපලිකාහරි දෙන්න වෙනවාම. ඒ තාක් මේ ජරා මරණ ශෝක බල දුක් දුන්නතුලින් විදි මේ දහසෙන්ද බෑ. ඒකෙන් කියන්නේ එක දෙයක්. අපිට පොළොව ඉතුරු වෙනවා කියන එක මතකද? මොකද්ද පොළොවේ ඉතිරෙනවා කියන එක කියන්නේ? දැන් ඔය උත්තර දෙන්න කියලා. මේක පේන්නේ ඉන්දියාවේ කියලා නෑ. පොළොවේ ඉතුරු කරගන්නවා කියන එක කොහොමද කිව්වේ මම කොහොමද කියලා මතකද? කියන්න බලන්න මන්ට. ආ. සිද්ධා දැක්කට පස්සේ තියෙනවා කියලා අතීත වර්තමාන තුන් කාලයකින් ඉන්න ඇති බව කියන නිමිත්තක් ඇති කරන එක තමයි. ඔව් ඒක ඒක හැදුණු දර්ශනය අපිට ඒ කියන්නේ ඔය විදිහට අපි විස්තර වශයෙන් ගියාට පොළොව ඉතුරු වෙනවා කියලා කියන්නේ අපිට පෙනෙන රූප නෑ නෑ ආහාර ප්‍රත්‍යයෙන් අපිට පෙනෙන රූප මේ පොළොවේ පටවියාපෝ තේජෝ වායුවන සතර මහා ධාතු පදාර්ථය කියලා කතා කරන පොළොවේ තියෙන හැඩ තමයි මේ අපි හිතාගෙන ඉන්නේ. ඔවා කියලා තියෙන මේ පෙනෙන රූප හැඩකතාන් කියලා කියන කොහටද? බාහිර රූප පොළොවට කියලා තියෙන. පොළොවේ හැඩකතාන් තමයි මේ. පොළොවේ තියෙන එක එක ද්‍රව්‍ය උදව් කරගෙන පොළොවේ හැඩ ගොනු කළා මේ දින්නේ වගේ තැනක තමයි අපිට හිතෙන්නේ. අපි ගාව තියෙන ඇහැ අරගෙන ගිය හින්දා ඒ රූපේ ගාවට හිත හිතනකොට උපන් හින්දා අපිට පේනවා. එතකොට අපි ඇහැ අහකට ගත්තාම හිතක් නැති වෙනින්ද දැන් අපිට පේන්නේ නැති වෙනවා. ආයෙත් කිල්ල බලන්න පුළුවන්. යන්නේ ඉතිල්ලත් ගියන් පස්සේ මේ හැඩසටහන් පොළොවල තියෙනවා. ගියේ හින්දා ඇහැ ඇහැ උපකාරයෙන් හිත උපකාරයෙන් තේුණා ඇහැ හිත නැතිද පේන්නේ ඕනම ඇගිල බලන්න පුළුවන් කියලා නිමිති හිතින එකට තමයි කියන්නේ පොළොව ඉතුරු කරගන්න. මේ පෙනෙන ඇහැට දේවල් පොළවේ තියාගෙන හරිද? එතකොට The talk is interrupted to split it to two segments. For the convenience of listening, please click on next track to listen to the second segment of the talk.